අද කවුරුත් ප්‍රශ්න අහන්න ඉදිරිපත් වෙන්න නැද්ද? අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අද දේශනාව බොහොම ගැඹුරුයි තේරුම් ගන්න අපහසුයි මොකද ගොඩක් කරුණු එකට ගොනු කළා ස්වාමීන් වහන්සේ කිව්වේ අපිට පැහැදිලි කරා ස්වාමීන් වහන්සේ දැන් උතෙන්දී දැන් ප්‍රඥාව ප්‍රායෝගිකව අපි දියුණු කරනකොට ඇති වෙන ගැටලුවක් වෙන්නේ දැන් මේ මේ සම්මාදිට්ඨිය පැහැදිලි කරනකොට අර මූලික වශයෙන් කියන්නේ මේ අකුසලය අකුසල මූලය කුසලයේ කුසල මූලය ඒවා අඳුන ගන්න ඕනේ කියලා. නමුත් ඒක පවා මේ ටිකක් දුරකට යනකොට ඒක මැකෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ මා අපිට පැහැදිලි කරලා තියෙන හැටියට ඉස්සෙල්ලා එක දවසක අර අර මේ මේ රාගය කියන එක මේ මේ සැඟවෙන්න පුළුවන් මේ ධර්ම ගෞරවයේ ඒ වගේ දේවල් තුල ඉතින් එතෙන්දී දැන් මේක අපි දැන් ඔය කියපු බොහොම ගැඹුරු තත්ත්වයෙන් ඇරෙන්න ටිකක් ඊට වඩා සරල කරලා ගත්තාම අපි මේක ගැටේ ලිහා ගන්න පටන් ගන්නේ අර වගේ තැන්වලදී මොහොතින් මොහොත අපේ මනස වැඩ කරන හැටි දකින්න තරම් අර අකුසල මුල් කුසල මුල් කියන එක දැනගත්තා වුණත් සමහර වෙලාවට අපි ඒකට අහු වෙලා උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් අපි දන්නවා මේ අකුසලයේ ඇලිලා ඉන්නේ ඒ වගේම අකුසල මූලයේ හිර වෙලා ඉන්නේ කියන. ඒ වුණත් මේක හොඳටම තේරෙනවා. මේක දැඩි රාගසිතක්, එහෙම නැත්නම් දැඩි ද්වේෂසිතක් කියලා හොඳටම තේරෙනවා. නමුත් ඒකේ රසය පවා Tamanට තේරුණා වුණාට එතනින් අර සමත ක්‍රමයකින් වෙන තැනකට දැම්මේ නැත්තම් අරකේ ස්වභාවය විතරක් දැක්කට ප්‍රඥාවෙන් කියන ස්වභාවය දකින්න කියලානේ. නමුත් ස්වභාවය දැක්කට එතනින් ගලව ගන්න බෑ. ඇත්තටම එතනදි වෙන්නේ අපේ ප්‍රඥාවෙන් දැකීමට වඩා අපට සතිය විසින් සිහි කරලා දෙනවා විටින් විට දැන් අකුසල් සිත අඛණ්ඩවම පවතිනව නෙමෙයිනේ අකුසල් සිත පවතින අතරේ විටින් විට අපට එය සිහි කර දෙන්නා වූ සතිචෛතසිකයෙන් යුක්ත කුසල් සිතුත් අතරින් පතර ඇති වෙනවා ඒ ඇති වෙනකොට අපේ සිතට දැනෙනවා දැන් මං ඉන්නේ බලවත් විදිහට මේ රාගයත් එක්ක ද්වේෂයත් එක්ක මේක අනර්ථකාරී කියලා දැනෙනවා. හැබැයි ඒ වෙලාවට ඇතිවෙන සතිචෛතසිකය වඩා තීව්‍ර නැහැ සම්පජඤ්ඤය උපදවාගෙන එතනින් එහාට විදර්ශනා ප්‍රඥාවක් අවදි කරන්න තරම් අර සිහිය වෙලාවට ප්‍රබල නැහැ. දැන් ඒකයි අපි නිතරම කියන්නේ මේ මේ ධර්ම වැඩුවා වුණාට ඒවාහි එක්තරා මට්ටමකට ආවේ නැතිනම් අවශේෂ හේතු ප්‍රත්‍යයන් විසින් ඒවා යට කරන. මොකද මෙතන පුද්ගලයෙක් හෝ සත්වයක් නෙමේ පවතින්නේ නාම රූප ධර්ම නිසා හැම විටම බලවත් එක තමයි මුලට දැන් යම් අවස්ථාවක රාගය බලවත් වෙනකොට එතනදී ඒ ඒහි සුඛ වේදනාව දැන් සුඛ වේදනාවක් තථාගතයන් වහන්සේ හඳුන්වන්නේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට. දැන් එතනදී ඒ දැනෙන සුඛ වේදනාව සහ සෝමනස්ස වේදනාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වඩා බලවත් වෙලා තියෙනවා සති ඉන්ද්‍රියට ප්‍රඥා ඉන්ද්‍රියට වඩා. එතකොට එහෙම බලවත් වෙච්ච ගමන් අර එතන සති ඉන්ද්‍රියට ප්‍රඥා ඉන්ද්‍රියට මතුවෙන්න අමාරුයි. මොකද ඒ තරම් මේක බලවත් නිසා. දැන් අර එක් අවස්ථාවක මහබෝසතාණන් වහන්සේ පවුසෙක් හැටියට ಗುಣධම් වඩනවා හැමදාම රජමාලිගාවට වඩිනවා දානෙ ගන්න ඒ කියන්නේ රජුරෝ බොහොම පැහැදිලා කැලේ ඉඳලා පින්නපාතය ආපු බෝසතාණන් වහන්සේට තාපසයට රාජ උද්‍යානයේම වැඩ ඉන්නට කියලා ආරාධනා කරලා කුටියක් හදලා දුන්නා. ඉතින් දිනපතා රජමාලිගාවෙන් භෝජනය වළඳලා එහි තවුස්දම් වඩනවා. රජුරෝ ප්‍රත්‍යන්ත ජනපදයකට ගියා යුද්ධයක් නිමා කරලා එන්න. ඉතින් නිමා කරලා එන්න ගියා අතරේ රාජ දේවිය රජබොජුන් සකසලා තාපසතුමා එනකන් බලා හිටියා. ඊට පස්සේ තාපසතුමා 이르දියෙන් වඩිනකොට අර රජපිසව එකපාරටම ජනේල ළඟ හිටියා දල මේ සාමාන්‍ය මේ සලුපිලි ඇඳගෙන. ඒ කියන්නේ විනිවිද පේන මට්ටමේ. එතකොට දැන් අනපේක්ෂිත අවස්ථාවක තමයි දැන් ආකාශයෙන් එනවා දැක්කේ රාජ මහේෂිකාව ජනේලෙන් දැක්කා. ඒතකොට ඒ දකිනකොටම ඇය කලබල වෙලා නැගිටිනකොට අර ඇඟේ තිබිච්ච සලුව වැටුණා. වැටෙනකොට උඩුකය නිරාවරණය. එතකොට අර ඍෂිවරයා දකිනවා මේ රජ බිරිඳගේ එහෙම නැත්නම් මහේෂිකාවගේ ශරීරය. දැකලා එතුමාට රාගය මතුවෙනවා. ඊට පස්සේ ඇවිදින් අතින් අල්ල ගන්නවා. අල්ලගෙන ඊට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික සුහදත්වයට පැමිණිලා ඒ අය අඹසමියන් හැටියට එකතු වෙන තැනට එනවා. ඊට පස්සේ දැන් රජ්ජුරුව ප්‍රත්‍යන්ත ජනපදයේ දිනාගෙන ආපහු එනකොට මේ කතන්දරේ මුළු රජමාලිගාවම පැතිරිලා ඒ වගේම මේ ගම්දනව් වලත් අනිත් අය අතරටත් ටිකෙන් ටික ගිහිල්ලා රජ්ජුරුව එනකොටම මේ ආරංචිය ලැබෙනවා ආරංචිය ලැබුණාට පස්සේ රජ්ජුරුව බෝසතාණන් වහන්සේට බෝසතාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා ඊට පස්සේ බිරිඳගෙන් අහපුවම බිරිඳත් කියනවා ඔව් කියලා එහෙම කිව්වත් අනිත් සියලු දෙනා කිව්වත් බිරිඳ කිව්වත් රජුරෝ පිළිගන්නේ ඒ තරම් පැහැදීමක් රජුරවන්ට තියෙනවා තාපසතුමා ගැන. ඊට තාපසතුමා හොයාගෙන යනවා. ගිහිල්ලා වෙලා තාපසතුමාට වැඳලා අහනවා ස්වාමීනි මට මෙන්න මෙහෙම කාරණයක් ආරංචි වුණා. එතකොට මට අනිත් අයගේ කීමක් වැඩක් නැහැ. මට ඔබ වහන්සේගෙන් දැනගන්න ඕන මේ කතාවේ යම් පදනමක් තියෙනවද? එතකොට එතනදී බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා එතනදී උන්වහන්සේ නෑ කිව්වා නම් ආයේ කවුරු කිව්වත් රජුරෝ පිළිගන්නේ නෑ කතාව. හැබැයි උන්වහන්සේ සත්‍යවාදී ධර්මවාදී ඒ නිසා උන්වහන්සේ එහෙම නැහැ කියන්නේ උන්වහන්සේ කියනවා මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා. ඊට පස්සේ රජුරු අහනවා ස්වාමීනි මෙතරම් කාලයක් එතකොට ඔබ වහන්සේ තවුස්නම් රැක්කා. මෙතරම් කාලයක් ඔබ වහන්සේ ප්‍රඥාවෙන් අපට කරුණු කියා දුන්නා. කො ඔබ වහන්සේගේ ප්‍රඥාවට මොකද වුනේ? එතෙන්දී තාපසතුමා කියනවා මහරජතුමනි රාගය උත්සන්න වූ තැන ප්‍රඥාව සැඟවී යනවා. ඒ මොකද ඒක ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට එයමඩ දැන් මේ තනත්තාගේ ප්‍රඥාව අර රාගය මතුවෙන්නට යෝග්‍ය අවස්ථාවේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට මතු කරගන්න පුළුවන් වුණා නම් එතනදී අර රාගයට මතුවෙන්න ඉඩක් නැහැ. දැන් මේක තථාගතයන් වහන්සේ අකුසල සමාපatti සූත්‍රයේදී දේශනා කරනවා නතාව භික්කවේ අකුසලස්ස සමාපatti හෝති යාව පඤ්ඤා පච්චුපට්ඨිතා හෝති කුසලේසු ධම්මේසු යතෝචකෝ භික්කවේ පඤ්ඤා අන්තරහිතා අත දුක්පඤ්ඤං පරිඋත්ථාය තිට්ඨති අත අකුසලස්ස සමාපatti හෝති යම් තාක් දුරට ප්‍රඥාව අවදි වී සිටින තාක්කල් කුසලයන් අරමුණු කරමින් ප්‍රඥාව අවදි වෙලා තියෙන තාක්කල් එතන අකුසලයක් අවදි වෙන්න අකුසල සමාපත්තියට ඉඩ නැහැ. හැබැයි යම් මොහොතක ප්‍රඥාව අතුරුදහන් වුණා නම් දුෂ්ප්‍රඥ බව එතන මතුවෙනවා. මතුවෙච්ච ගමන් අන්න අකුසලයට අවස්ථාව හැදෙනවා. අකුසලයට අවස්ථාව හැදුනන් පස්සේ අකුසලේ මතුණාට පස්සේ අකුසලය ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ ඊට පස්සේ එතන ප්‍රඥාවට ඉඩක් නැතු වෙනවා. එතන සිහියට ඉඩක් නැතු ඉතින් ඔය පටලැවිල්ල තේරුම් ගනිමින් තේරුම් ගනිමින් තමයි අපි ටික ටික ටික ටික මේ ඉන්ද්‍රිය ධර්ම බලවත් කරන්න නැත්තේ. එතකොට අපිට දැන් අර රාගය මතුවෙනවා, ද්වේෂය මතුවෙනවා, මේකෙන් මාව දැවෙනවා, විනාශ වෙනවා කියලා හොඳටම දැනෙනවා. දැනුණා වුණාට මේකෙන් ගැලවෙන්න තරම් හයියක් ඇතුලෙන් එන්නේ නැහැ. ඒ නැත්තේ ඒ වෙලාවට ඉන්ද්‍රිය ධර්මයේ හැටියට බල ධර්මයේ හැටියට අරවා තමයි ක්‍රියාත්මක වෙන්නේ. මූලිකත්වය ගැන. ඉතින් එතකොට ඒකත් එක්ක පොරබදන්න පොරබදන්න අපිට තේරෙනවා තව තවත් අර පැත්තම වැඩි වෙනවා. මට මේ බඳු අත්දැකීමක් තියෙනවා මම ඔය ගල්ලෙනේ කාලයක් ඉන්නකොට එහෙම රාගසිතක් ඇති වෙලා දැන් ඒකත් එක්ක ඒකත් එක්ක මනස පැටලි පැටලි යනවා. දැන් ඒක යටපත් කරන්න, මැඩ පවත්වන්න, වෙනත් කරුණක් ගැන හිතන්න කොහොම කොහොම හිතුවා වුණත් ආයේ ඒ යටින් අරකම මතුවේ. ඊට පස්සේ සෑහෙන වෙලාවක් මම ඒකත් එක්ක මනසින් දඟලන දඟලලා යට කරගන්න බෑ. දැන් මම පුටුවේ වාඩි වෙලා ඉන්නේ. එතකොට හාන්සි පුටුවේ මම අත් දෙකත් හාන්සි පුටුවේ ඇඳි දෙක උඩින් තියාගෙන කකුල් දෙක බිම තියාගෙන දැන් හොඳට පහසුවෙන් ඒ පුටුවේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් මෙහෙම ඉඳගෙන තමයි මම අර මනෝභාවය යටපත් කරන්න උත්සාහ කළේ. නමුත් ඒක එච්චර සාර්ථක වුණේ ඊට පස්සේ ඒ වෙලාවේ හැටියට ඉතින් මට හිතිච්ච විදිහ මම කල්පනා කළා ඔන්න ඕන එකක් වෙද්දී ඔය හිතට කැමති දෙයක් හිතාගෙන යන්න ටිකක් ඉඩ හැරලා බලන්න ඕන මොකද වෙන්නේ ඊට පස්සේ මම අර බාධා කිරීම මොකුත් නැතුව මනසට ඔහේ ඒ හිතන හිතන දේවල් හිත හිතා ඔහේ යන්න ටිකක් ඉඩ ඇරියා නිදහස ඊට පස්සේ එක විනාඩි කීපයක් ගත වෙනකොට මට දැනෙන්න ගත්ත මුළු ඇඟම තනි කරම අර උණ සන්නිපාතය හැදුනහම තියෙන අන්නේ වගේ මුළු ඇඟම උණුසුමෙන් දැවෙන ආකාරය. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ මූණේ ඉඳලා මෙහෙම අපේ අඩි එකහමාරක් අඩියක් එකහමාරක් ඈතින් අත තිබ්බා වුණත් පිටියල්ලට දැනෙනවා මේ මූණෙන් ඔළුවෙන් නිකුත් වෙන රස්නය කොච්චරද ඉතින් ඒ මට්ටම දැනෙනකොට තමයි මට එකපාරටම හිතුනේ බුදුරජාණන් වහන්සේ රාගයේ ගින්නක් කියලා මේ නිසා නේද දේශනා කළේ. ඒ ගින්න නේද මේ දවන්නේ. එතකොට ඒක එකපාරටම ඒ ස්වභාවය දැනෙනකොටම හරියටම නිකන් වතුර බාල්දියක් වැක් කරුවා වගේ සම්පූර්ණ අර ඇතුලෙන් පිටින් තිබිච්ච අර ගිනි ගන්න ස්වභාවයේ එහෙම්මම නිවිගෙන යන ආකාරය පැහැදිලිවම දැනෙනවා. එතකොට දැන් ඒකෙන් කියන්නේ රාගය ප්‍රහාණය කළා අනාගාමී බවට පත් වුණා කියන එකක් නෙමෙයි. ඒ වෙලාවේ රාගය උත්සන්න වෙලා එනකොට අර ඒකේ ආදීනවේ අන්න ආදීනවේ ප්‍රකට වෙච්ච අවස්ථාව. ඒතර ආදීනවේ හරියට ප්‍රඥාවෙන් දකිනකොටම එතනින් එහාට ප්‍රඥාව බලවත් ප්‍රඥාව සත්‍යයි. එතකොට ඒකට යම්කිසි අවකාශයක් සැකසෙන්නට ඕන. එක්කෝ ඒ අවකාශය සිහියෙන් මතුවෙන්න ඕන. එහෙම නැත්නම් වීරයෙන් මතුවෙන්න ඕන. එහෙම නැත්නම් සද්ධාවෙන් මතුවෙන්න ඕන. එහෙම නැත්නම් ආදීනවේ ප්‍රකට වෙන්න ඕන. මේ මොකක් හරි තැනකින් ප්‍රවේශයක් හැදෙන්න ඕන සිහියට ප්‍රඥාවට අවදි වෙන්න. ඉතින් එහෙම ප්‍රවේශයක් හදාගන්න අපි දක්ෂ වුණොත් තමයි අපට අර අර මනෝභාවය මැඩපවත්වන්න පුළුවන්. ඉතින් අපි පුහුණු වෙනවා කියලා ප්‍රායෝගිකව කරන්න තියෙන්නේ අපට යම් යම් ක්‍රමවලින් වීරයෙන්ද සිහියෙන්ද සද්ධාවෙන්ද මොකෙන්ද මේක මැඩපවත්වන්න පුළුවන්. එහෙම එක එක පැතිවලින් අපි ප්‍රායෝගික උත්සාහ කරන්න ඕන සමතේන්ද විදර්ශනාවෙන්ද මොන පැත්තද සාර්ථක වෙන්නේ එක් අවස්ථාවක සාර්ථක වෙච්ච දේ ඊළඟ අවස්ථාවේ සාර්ථක නොවෙන්න පුළුවන් ඒ නිසා එකම කාරණේ සම්බන්ධව අපිට සිය දහස්වර ওই විදිහට අභ්‍යාස කරන්න වෙනවා ඉතින් ඔය තුලින් තමයි අපිට Tamanගේ මනසේ ස්වභාවය සහ Tamanගේ මනස කොහොමද පාලනය කරන්නේ එහි ඉන්ද්‍රිය ධර්ම කොහොමද අවදි කරන්නේ ඒවා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මට්ටම් තත්ත්වයට අපි කොහොමද වර්ධනය කරගන්නේ කියලා අපිට යම්කිසි ප්‍රායෝගික අත්දැකීම් සම්භාරයක් එකතු වෙන්නේ. ඉතින් ඔය අභ්‍යාසගත වීමත් එක්කම තමයි. එහෙමයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේගේ අද දේශනාව තුළදී කරුණු එකක්ද කොහෙද ඔක්ට සම්බන්ධ එකක් මතු කළා මේ කියන්නේ Tamange එහෙම මානසික තත්ත්වයක් පිට කට්ටියට බලපාන්නේ කොහොමද කියන එක ගැන අවදි වීම මම හිතේ මතු කරා ස්වාමින්වහන්සේ එතකොට මේ වගේ දේවල් ගොඩක් ප්‍රායෝගිකව අපිට යොදා ගන්න පුළුවන් යොදා ගන්න පුළුවන්. දැන් දැන් මම හොඳටම දන්නවා අපි අපේ ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේත් එක්ක නිතර මම දේවල් කතා කරනවා. මේ අපේ මේ රත්නපුරේ කෝවිද හාමුදුරුවෝ. එතකොට උන්වහන්සේත් එක්ක කතා කරනකොට උන්වහන්සේ නිතරම කියන දෙයක් තමයි හුඟක් වෙලාවට මනසේ එන ක්ලේශ ධර්ම, අකුසල ධර්ම, දුබලකම් ඒවා උන්වහන්සේට යටපත් කරගන්න පහසුම මාධ්‍යයක් තමයි ඒකෙන් ලෝකෙට වෙන හානිය ගැන හිතනකොට. එතකොට අනුන්ට මේකෙන් මෙහෙම වෙනවා නේද? එහෙම කරන එක සුදුසු නෑ නේද? ඒක මම වළක්වා ගන්න ඕන නේද කියලා එහෙම හිතනකොට උන්වහන්සේ කියන උන්වහන්සේට වඩා පහසුයි අර දුර්වල මානසික தত্ত্বය ඉක්මනින් වෙනස් කරගන්න. හැබැයි දැන් පෞද්ගලිකව මගේ මනසේ අත්දැකීම් ගත්තහම මට ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙන්නේ මට ඒ අනුන්ට මොකද්ද වෙන්නේ කියලා හිතනවට වඩා මේකෙන් මගේ මනස කෙලසෙනව නේද? ඒ මම යන ඉලක්කයට මම දැන් මේ කෙලස් නසන්න නේද යන්නේ. කෙලස් දුරු කරන්න නේද යන්නේ. එතකොට මට මේ මේ වගේ වගකීම් ගොඩක් පැවරලා තියෙනව නේද? එතකොට මම මේ වගේ ඉලක්කයකට නේද මම යන්නේ. ඉතින් එහෙනම් එහෙම මම මේ විදිහට විනාශ වෙන එක දුර්වල වෙන එක සුදුසු නැහැ නේද? අන්න ඒ විදිහට මට ගොඩක් දැනিলা තියෙනවා අනිත් අයට ගැන හිතනවට වඩා ඒ මගේ ඉලක්ක ගැන මගේ අරමුණු ගැන හිතනකොට වඩා පහසුවක් දැනෙනවා අර මනෝභාවයන්ගෙන් මනස අයින් කරගන්න. ඉතින් අන්න ඒ විදිහට එක එක්කෙනා ඒක පුහුණු කරලා තියෙන විදිහත් එක සමහරුන්ට ලෝකෙට සිද්ධ වෙන හානි, සමහරුන්ට තමන්ට සහ තමන්ගේ ඉලක්කයට සිද්ධ වෙන හානි ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති. පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති. ඔය දෙපැත්තෙන් කොයි පැත්තෙන් හරි අපිට පටන් ගන්න පුළුවන්. අනුන් රකින්න ඕන කියලා අපිට හිතෙනවා නම් අවංකවම ඒ අවංක හැඟීමත් එක්කලා තමන්ගේ ඇතුලේ ක්ලේශයන් දුර්ගුණ යටපත් වෙනවා. එතකොට අනුන් රකින්න ඕන කියලා අවංකව හිතන කෙනාගේ මනස ස්වභාවයෙන් රැකෙන්න පසුබිමක් හැදෙනවා. පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති කියලා කිව්වේ ඒකයි. එතකොට යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් මගේ මනස රැක ගන්න ඕන කියලා ඒ මගේ මනස රැක ගන්න ඕන කියන තන උත්සාහවත් වෙනකොට එතන සමබර වෙනකොට ඒකෙන් ලෝකෙට සිද්ධ වෙන හානිය බේරවලකින් එහෙමයි තමන් රකින්නවා කියලත් අනුන් රකින්නවා කියලත් සතිපට්ඨානයම පුහුණු කළ යුතුයි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙමයි එහෙමයි ඊ타මත්ම පැහැදිලි ස්වාමින්වහන්සේ ස්වාමින්වහන්සේට බොහොමත්ම පිං සිද්ධ වෙනවා පෙරුවන් සරණයි.